යාච ditta dhammika රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා යාච ආනින්ජ සංඥා සබ්බේ සංඥා යත්තික් යත්තිත්තා අපරිචේසා නිරුජ්ජಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යති දං ආකින්චඤ්ඤායතනಂತಿ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවුරුද්දන්න පරිදි සාරවත්න දේශිත වටිනා සූත්‍රයක් වෙන ආනන්ද සප්පාය සූත්‍රය ඉදිරින් තියාගෙනයි මේ ධර්ම දේශනා මාලාවට මාතුකා සපයාගන්නේ උද්දෘත සපයාගන්නේ ඒ අනුව අපි ක්‍රමක්‍රමයෙන් ඒ සාරවත්න දේශිත ආනන්ද සප්පාය නොසාරින සප පිටිබඳව ක්‍රමයෙන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා ඒ අනුව බලනකොට සර්වචන් වහන්සේ ඒ සැප සාක්ෂාත් කරගත් ආර්ය ශ්‍රාවකෙක් හරහා ආර්ය ශ්‍රාවකෙක්ගේ පුනරාවලෝකනයක් හරහා ඒ ගෙවම් කරපු පියවර ටික ඉදිරිපත් කරනවා කෙනෙකුට ධෛර්යයක් ඇති වෙන විදිහට ඒ කෙනා ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දකිනවා යේච ditta ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා එයා දකිනවා මෙලෝ වශයෙන් අපි වර්තමානයේ අපි කාමේශ පියුම සඳහා ඒ කාමයේ උපනිශ්‍රේ කරගත්ත හැටි ඒ වගේ මේ කාමයේ මතරත් පැවැත්වීම සඳහා කාමයේ උපනිශ්‍රය කරන හැටි. ඉතින් වර්තමාන වශයෙන් කාම කාමයේ උපනිශ්‍රය කරගත්තාම ඒ උපනිශ්‍රය නිසා චලන කම්පන චංචල ඇති වෙනවා. ඒක නිසා සර්වචනාංශේ සඳහන් කරනවා යමක් උපනිශ්‍රය කරනවා නම් ඒ උපනිශ්‍රය කරන දේ අනුව ඒ කෙනාට චංචල කම්පන ඇති වෙනවා. ඒ නිසා ඇති වෙන සෑම කම්පනයක්ම ලෝකයේ මොකක් හරි උපනිශ්‍රේ කරගෙනයි පහළ වෙන්නේ. නිකං චංචල කම්පන කියලා જાතියක් නැහැ. ඒක නිසා උපනිෂා සූත්‍රයේදී සරුවචනන්ති සඳහන් කරනවා ඒ උපනිශ්‍රේ කරන වස්තුව දන්නවනම් ඒ වස්තුවට සාපේක්ෂ වෙන කම්පන චංචල අඳුර ගන්න පුළුවන්. ඒ නිසා කාම උපනිශ්‍රේ කරගෙන එන චංචල සැලෙන ලෙලෙන කාම චංචල. ඒක වර්තමාන වශයෙන් එනවා ඉස්සරහට කරණ තියෙන කාමයේ පිළිබඳවත් ඇති වෙනවා. ඒක නිසා ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මට මේ කාමයේ උත්සන්න වෙලාවේ එහෙම නැත්නම් කාමයේ අනුව මම නටවන නලවන වෙලාවේ වර්තමාන කාමයේ සඳහා මයි ළඟ මේ මේ කම්පන චංචල වගේක් තිබුණා. ඒ වගේම මත්‍රත් ඒ කාමයේ සහවුරු තහවුරු කර ගැනීම සඳහා වෙන විදිහට කියනවා කාම කාමය ඊගාට කාම රාගය භව විභව වශයෙන් වර්තමාන කාමයට ඊගාට භව රාගය කියලා මත්තට යන යන තන කාමයේ ලබා ගැනීම සඳහා යම් යම් කම්පන චංචල අපි බුද්ධ විඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ වර්තමාන සහ අනාගත කාමයේ වෙනුවෙන් තියෙන දේ හඳුනාගෙන හෝ එවතම් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ඒ යටපත් කරගත්තොත් යටපත් කරගත්තොත් පමණක් ඊට ඒ වර්තමාන කාම සංඥා සහ මත්තර තින කාම සංඥා කියලා තව තට්ටුවක් හම් වෙනවා ඒ කාම සංඥා අනුව ඒ කාම සංඥාට සාපේක්ෂව කම්පන චංචල වර්ගයක් හම්බ වෙන එක කාම කාමයේ කම්පන චංචල වලට වෙනයි කාම සංඥාවෙන් ලැබෙන කම්පන චංචල එනම් වර්තමාන කාම සංඥාවෙන් හම්බන ලැබෙන කම්පන චංචල වලට වෙනයි ඉස්සරහට ඒ කාම සංඥා ලබා ගැනීම සඳහා අපි කරන ප්‍රයත්න ප්‍රයෝග කූට උපක්‍රම විනේ හරහා අපිට ලැබෙන කාම සංඥා. ඉතින් යම් කෙනෙක් ඒ විදිහට ditthi dhamma කාමේ සහ සම්පරායික කාමේ ditthi dhamma කාම සංඥාව සම්පරාය කාම සංඥා ගෙවම් කරලා පස්සේ යාට රූප ධර්ම නිසා එහෙම නැත්නම් මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර මහ භූත රූප සහ ආකාශ ධාතුව ආශ්‍රය කරන ගත්තොත් ඒක එල්ලි ගත්තොත් ඒ උපනිශ්‍රේ නිසා අට වෙනස් චංචල කම්පන ගතියක් එන්න පටන් ගන්නවා. ඉන්ජන කියලා තමයි මේ සූත්‍රයක සඳහන් කරන්නේ. ඉන්ජන වර්තමාන වශයෙන් සහ අනාගත වශයෙන් ඉනවා. එතකොට මේ පුද්ගලයා මේ භාවනාවේදී ආස්වාස ප්‍රසවාසය රූප ධර්මයක් වශයෙන් බලලා ආස්වාසයට හිත යොදනකොට ඒ ආස්වාසයේ හිත හිතේ නැත්නම් හිත කම්පන චංචල වෙනවා. ප්‍රසවාසයට හිත යොදනකොට හිත හිතේ නැත්නම් කම්පන චංචල වෙනවා. ඒ ඇත්තට මේ කම්පන චංචලයේ තියෙන හොඳ ලකුණක් තමයි ඒ රූප ධර්ම නිසා වෙන කම්පන චංචල දක්ෂ යෝගාවචරයෙකුට හඳුනා ගන්න පුළුවන් කම්පන චංචල එන්නේ ආස්වාසයෙන් හිත පිට යනකොටත් වැඩිය පිට ගිය ආස්වාසයෙන් පිට ගිය හිත නැවත ආස්වාසයට එනකොට කම්පන චංචල ඇතිල තමයි අපහු වෙන්නේ ඒ නිසා යෝගාවචරයට පේනවා ඉඳපු ගමන් ගැස්සිලා ආයෙත් ආනාපානට එනවා ගැස්සිලා ආස්වාසයට එනවා ගැස්සිලා ප්‍රසවාසයට එනවා හැබැයි ඊට ඉස්සර වෙලා චිත්තක්ෂණයක හිත අතීතයට ගිහිලා අනාගතයට ගිහිලා කාමයට ගිහිලා ද්වේෂයට ගිහිලා බාහිරයට ගිහිලා සතුටකට ගිහිලා කම්මැලිකමට ගිහිලා මේ ඥානා ප්‍රකාර දේවල් වලට හිත පිට ගිහිලා නැවත ආස්වාද ප්‍රසආස ප්‍රතිෂ්ඨාව ලැබීමත් එක්කම ඉන්ජන කම්පන චංචල වගේක් එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ඒ වර්තමාන වශයෙන් එක අත්දකින්න සමාලාට අනාගතය අතීතයේට මතු භවයක ආදී වශයෙන් දේවල් ගැන කල්පනා කරලත් ඒ රූප පිළිබඳව නැවත රූපයට පැමිණීමේදී තමයි ඒක හරි ලස්සනට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කොහොමඩක්වත් යෝගාවචරයා බය කරවන සුළුයි. යෝගාවචරයා තිගස්සන සුළුයි. යෝගාවචරයා පුපුරුගස්සන සුළුයි. නමුත් මේකත් ඒ උපනිශ්‍රේ කරන්නා වූ රූප ධර්ම නිසා ඇතිවෙන කම්පන චංචලන ඊට පස්සේ ඒක දැනගෙන මේ ඉන්නේ පඨවි ධාතුව නිසා මේ ආපෝ ධාතුව නිසා මේ තේජෝ ධාතුව නිසා මේ වායෝ ධාතුව නිසා එහෙම නැත්නම් මේ ආනාපානය නැමැති සම්මුතිය නිසා පිම්බීම හැකිලෙන නැති සම්මුතිය නිසා විවිධ ක්‍රමයට මේක යෝගාවචර හඳුනා ගන්නවා Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්ම මූල කර්මස්ථානට සාපේක්ෂව. කෙසේ නමුත් ඒ රූපයන් නිසා ඇති වෙන කම්පන චංචල තේරුම් අරගත්ත කෙනා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කල්යතුම දැනගෙන හෝ නැත්නම් ඒ කම්පන චංචල වල මුලැමැදාක හොඳට අත්දකලා අත්දකලා ඒක ගෙවම් කරන වෙලාවක් එනවා. දැන් අපි මේ කතාව ගොතන්නේ සාර්ථක වෙච්ච යෝගාවචරගේ පැත්තෙන්. අසාර්ථක යෝගාවචරයට ගෙවක් කරන්න වෙන්නේ. අය හැමදාම කම්පන චංචලයේම නතර වෙලා අවුල් කරගන්න. ඊට පස්සේ යාට එනවා මේ රූප සංඥාවල් නිසා රූප වගේ දේවල් හිතට පෙනිලා සද්ද ඇහුණා වගේ ඒ නිසා කම්පන චංචල ඒකත් වර්තමාන වශයෙන් ආපුවාම ඒ යෝගාවචරය කම්පන චංචල නැගිටලා බලනකොට ඊටසේ ඉඳලා තියෙන ඇත්තටම හිතලුවකට හිතාගත්ත දෙයක නිකන් අඩහින්දක අඩහීනක ඉඳලා අවදි වුණා වගේ. එතකොට ඒ යෝගාචරයට ගොඩාක් පටලැවෙනවා. තමන් නිින්දකද හිටියේ එහෙම නැත්නම් දවල් හීනෙකද, රෑ හීනෙකද, දවල් හීනෙකද කියන මට්ටමට එනවා. එතකොට තේරෙනවා දැන් මේ රූප නෙමෙයි මේ හොල්මන් කරන රූප සංඥාවල් හොල්මන් කරන එකත් වර්තමාන සහ අනාගත වශයෙන් කරනවා. අනේ එතනදී ඊ අපි ඒක මාතෘකා කරනකොට සර්වචනාංශේ ඒ යෝගාවචරයට යෝජනා කරනවා මේ විදිහට මේ රූප සංඥා නිසා එන කම්පන චංචල දිහා බලලා සැලෙනවා වෙනුවට එහි සතිය පිහිටුවලා මේ රූප සංඥා නාලං අජ්ජෝසිතුං නාලං අභිවදතුං නාලං අභිනන්දිතුං කියලා ඒ රූප සංඥාවල් ඊට ගෙවදින්න දෙයක්වත් නැහැ ඒක වචන කතා කරන්න දෙයක්වත් නැහැ ඒකේ ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ කියලා ඒ රූප සංඥාවල් මොන දේ පෙන්වන්න ගියත් ඒක මනෝ විකාරයක් බව හිතලුවක් බව හිතේ ඇඳි දෙයක් බව තේරුම් අරගත්තොත් ඒ යෝගාවචරයා ඊගාවට මිත්‍යක් ගෙවම් කර ඒ කාමය කාම සංඥා රූපේ රූප සංඥාව ආදී වශයෙන් ගෙවම් කරමින් ගෙවම් කරමින් ආපු ඒ උපනිෂ්ඨේ කරපු පදනම තවත් සියුම් කර ගැනීම නිසා ඒ හිතට මොන විදියෙ මම අපෑමාවත් එව්ව කතා කරන මාතෘකාවක් කරගන්නේ නැහැ. යෝග ගැන කතා නිකම් වචන කතා කරන්න යන්නේ නැව නිකම් හුයිස් ප්‍රපංච බව තේරුම් ගන්නවා. ඒවා හුස් හිස් මඤ්ඤණා බව තේරුම් ගන්නවා. හැබැයි මේ මඤ්ඤණ බව තේරුම් ගන්න ශික්ෂාවකින්. එහෙම නැත්නම් හුඟක් වෙලාවට ඒ වෙලාවට යෝගාවචරය හොල්මන් කරනවා. යෝගාවචරය මත් කරනවා. එහෙම ගෙනියනවා. নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඒක භාවනා ලෝකයේ අද බොහොම ප්‍රසිද්ධයි. මේ භාවනා කර කර යනකොට ඉන්න මේ පේන පුංචි පුංචි දේවල් ලොකු කරගෙන කරන විකාර. නමුත් ඒවට සමවදින්න නැතුව, ගෙවදින්න නැතුව, ඒව ගැන වචන කතා කරන්නේ නැතුව, ඒව ගැන ආඩම්බර කරන්නේ නැතුව හිටියොත් ඒ යෝගාවචරයා වර්තමාන සහ අනාගත ඉන්න පුළුවන් මේ වගේ රූප සංඥාවල් නිසා ඉන්න තියෙන මේ කම්පන චංචලත් ගෙවම් කරොත් නැත්නම් ඒ වාක්‍යය තව පැත්තකට කියනවනම් රූප සංඥාවල් නිසා එන්න තියෙන <clears throat> බය වෙච්ච ගති කම්පන චංචල ගති ඒවට හේතු වෙන ගති වටින්නේ මං වගේ කෙනෙකුට කියලා අයින් කරාට පස්සේ නිසල බවක් ඇති වෙනවා ආනෙන්ජයක් ඇති වෙනවා ඒ ආනෙන්ජ බව නොසලෙන බව ඒ යෝගාවචරයා තාම හඳුනගන්නේ සංඥාවක් කරා ඒකට කියනවා ඒ ආනෙන්ජ සංඥාව කියලා ආනෙන්ජ සංඥා කියන්නේ නොසලෙන බව ඉතින් ඒ ආනෙන්ජ සංඥාව ආවට පස්සේ එයා මෙතෙක්කල් කාම සංඥාව දන්නවා රූප සංඥා දන්නවා ආනෙන්ජ සංඥා දන්නවා. එnde end end end මේ වගේ තියෙන සියුම් භාවයයි තියෙන්නේ. එතකොට මේ ආනන්ද සංඥා ඇත්තටම ගෙවම් කරන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා ඒකේ තියෙන සුකුම සූක්ෂම භාවයේ තේරුම් අරගෙනයි යම් වෙලාවක යාට ඒ එන කාම සංඥා ආනන්ද සංඥාව තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඊට පස්සේ ඒකේනා මේ යම් තාක් මේ ජීවිතයේ මේ ලෝකයේ මේ සංඥා මේ විඥාන සෝතේ සංඥා යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ඔක්කොම මට ගෙවම් කරන්න පුළුවන් මම දැනට මෙච්චර ප්‍රමාණයක් ගෙවම් කරලා තියෙනවා. ඊටාම ලේසයක් දැන් ඉතුරුලා තියෙනවා. ඒකත් මම ගෙවම් කරන්න ඕනෑ කියන පෙරදක්මක් අදිෂ්ඨාන ශක්තියක් එන්නේ එකින් එක එකින් එක එකින් එක සියුම් වෙච්ච වෙලාවට. මේක භාවනා ජීවිතයෙන් අපි දැන් මේ අපි බැස්සේ ආනන්ද සප්පාය සූත්‍රය අරහනේ මේ භාවනා ජීවිතයේ යෝගාවචරයට වැටෙන්නේ ඒ ඉස්සලා ඉස්සලා යෝගාවචරයට සමාහට කෙලස් නින්දේනවා ඇවිල්ලා පරියන්කේදී නින්දා වැටෙනවා ඊට පස්සේ යෝගාවචරය තීරුම් අර ගන්නවා සමහර වෙලාවට මේ තීන මිද්දේ කියන මිදෙන ගතිය හිතේ හිත හැංගී ගන්න ගතිය කියනවා පහු වෙනකොට පහු වෙනකොට නික්ලේශී වූ හිත සංගවේ ගැනීමක් තියෙනවා. ඒ හිත නික්ලේශී වූ හිත සංගවේ ගැනීමත් යෝගාචරයට වෙන්නේ අන්න අර වෙලාවේ මට මොනවා වුණාද කියලා මට තේරෙන්නේ නැහැ. එක පාට ගැසිලා අවදි වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව හුඟක් වෙලාට යෝගාවචරය අවප්‍රමාණ කරනවා. අවප්‍රමාණ කරලා හිතනවා මට වෙලාවේ නිින්ද ගිල්ලයි කියලා. නමුත් මේ විදිහට මේ කම්පන චංචල සියල්ල තුනී කරමින් කම්පන චංචලට හේතු වෙන්නා වූ උපනිෂ්ඨේ සම් උපනිෂ්ඨේ අරමුණු එක එකක් එක එකක් කැඳේ කලපේරන්නාසේ වෙන් කරගෙන යන යෝගාවචරයට වේලාවක පුළුවන් වෙනවා මේ නොදැනෙන තැනට එහෙම නැත්නම් ස්පර්ශ කරගන්න බැරි හඳුනා ගන්න බැරි ඒ චිත්තක්ෂණයට එළඹෙන හැටි දැනගන්න පුළුවන් වෙනවා ඒකෙන් නැගිටපු ගමන්මත් තේරෙනවා මේ අතරමැද කාලෙදී නිින්දක් නෙවෙයි හැබැයි මතකයට යන්න දෙයක් තිබුණේ මතක තබා ගන්න ඕ මතකට යන දෙයක් තිබුණේ ඒක නිසා මේ අතරමැද කාලය ඔත්තබීමක් කරන්න බෑ. ඒක වෙනද වචන ප්‍රකාශ කරන්න බෑ. ගිලී ගියා කියලා කියේ. ඒ චිත්තක්ෂණ නිකන් ගිලී ගියා වගේ උඟා කල්යන යෝගාවචරයට ඒ ගිලී ගිය ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ කියන එක තේරුම් ගන්න. යෝගාවචරය උඟක් වෙලාට දකින්න එක කෙලස් සහිත මරණින්දක් විදිහටම තමයි. ඒ හැබැයි ඒක මම මේ ප්‍රකාශ කරලා සමහර විටක කෙලෙස් සහිත මරණින්ටත් එක පැටලෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කරලා කරලා කරලා කරලා අන්තිමට ඒ නිින්ද එනකොට නැත්නම් නිින්දට පෙළඹෙනකොට නැත්නම් ඒ ශාන්ත වේගන එනකොට ඒකට මම අවදි වෙන්න ඕනේ. මම කොහොමද මේ සංඥාව අන්තිම නැට්ටට යනකම් ජීවෙනකම් බලහන් ඉන්නේ කියන එක ගුරුසුර දෙන උපමාව තමයි ප්‍රස්වාසයේ ගෙවෙන කම්ම බලන්න කියන. ප්‍රසවාසය අල්ලගෙන ප්‍රසවාසය ගොරෝසු තැනට හිත ගොරෝසු තැනින් සංඥා කරගත්තා පස්සේ හඳුනාගත්තා පස්සේ ප්‍රසවාසයේ ගෙවෙන කම්ම බලන්න කියනවා. එතකොට මේ ප්‍රයත්න නිසා එnde end end end වෙනදා අල්ලගන්න බැරි ඊට සූක්ෂම ගෙවෙන ස්ථානය දක්වාම යෝගාවචරයට ගියාට පස්සේ යෝගාවචරයට මේ ප්‍රසවාසයේ වාතය වත්පස වාතේ පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුවේ ගෙවම් කරන තැන පිළිබඳව ඒ අතිසූක්ෂම අභ්‍යාසය හරහා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේක පරීක්ෂාකට යුක්තක් මේක හිත සුසර කිරීමෙන් අල්ලගත යුක්තක් කලබලයේ තක්කු මුක්කුවේ කරන්න බෑ ඒක නිසා එන එන ප්‍රස්වාසයේ අන්තිමටම එනකන් අල්ලන්න උත්සාහ කරනවා එතකොට මේ යෝගාවචරයා පුරුදු වෙන්නේ ක්ෂය වෙන වැය වෙන, නිරුද්ධ වෙන ප්‍රසවාසය ඇල්ලීමට. මේ රූප ධර්මයක් මාර්ගයෙන් මේක තේරුම් කරලා දෙන්න ගියාට විස්තර කරලා දෙන්න ගියාට ඒ යෝගාවචරයට මේක පරියන්ක විතර නෙවෙයි සක්මනේ ඉදින්දා කරනකොට මේ රාගයක් තිබිලා ඒ රාගේ දැන් මේ ගෙවිලා යනවා කියන එක රාගේ ක්ෂය රාගේ වැය රාගේ නිරෝධයක් දැක් ගන්න පුළුවන් තරහක් තිබුණා ඒ තරහයි ගොරෝසු විලාදී අපි ඡන්ද වෙනවා පරුස වෙනවා කායික දුස්චරිත කරනවා වචී දුස්චරිත කරනවා නමුත් අර ප්‍රසවාසයේ අග බැලීම පුරුදු කරලා ඒ හරහා නාම ධර්ම වලත් ද්වේෂය කියන නාම ධර්මයේ අන්තිම කොන බලන්න ගියාම ඒක ගෙවන් වෙන තැනදී රාගයේ ගෙවන් වීමත් ද්වේෂයේ ගෙවන් වීමත් ප්‍රසවාසයේ ගෙවන් වීමත් සියල්ලම සමානයි. ඒ වගේ වෙනස්කම් තියෙන්නේ ආරම්භයේ විතරයි. රාගයේ ආරම්භය හරි විචිත්‍රයි, හරිම මනබන්ධනීයයි. ද්වේෂයේ ආරම්භය හරිම ද්වේෂ කරයි. ප්‍රසවාසයේ ආරම්භය, ආශ්වාසයේ ආරම්භය මේ හැම දෙයක් පටන් ගන්නකොට මොන මොන වෙනස්කම් තිබුණාද? ඒක ගෙවන් වෙනකොට ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම ඔක්කොගෙම සමානකමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට රාගේ එනකොට තියෙන සාරද්ද ගතිය රාගේ ගෙවෙන වෙලාව දිහා බලනකොට ලොකු තපසක්. ඒක ලොකු නිරීක්ෂණ ශක්තියක්, ලොකු විපස්සනාවක්, ලොකු මුලැමැදාක බැලීමක් වෙනවා. ද්වේෂයේ ගෙවන් කරන චිත්තක්ෂණය බලනකොට ඒක අර පටන් ගන්නකොට තියෙන කම්පන චංචල දරත ගති නේ. ප්‍රසවාසයේ අන්තිම ගෙවන් වෙනක බලනකොට ඉස්සලා නම් ඇඟ දලදඬු වෙනවා. හුස්ම නැති වෙයි, මැරෙයි, ආස මේ අංශභාගයයි කියලා. නමුත් අන්තිම නැට්ටට බලන වෙලාවේදී රූප ධර්ම බැලුවත්, නාම ධර්ම බැලුවත්, ඒ යෝගාවචරයට ඒක අල්ල ගන්න පුළුවන් නිසා මම කැමැති මෙතෙන්දී යෝගාවචරයට හඳුලා දෙන්න සතියේ අවසාන කෙලවර දකින්න පුළුවන් වෙයි. සත්‍යමත් ඉඳලා අසත්‍යමත් වෙන තැනට මාරු වෙන තැන. ඉතින් ඒක සාමාන්‍ය මංගල කාරණාවක් නෙවෙයි. මොකද අපි සතිය වඩන්නයි මේ දවස් ගණන් කැසපොට ගහගෙන සිල් රැකගෙන ඉවල් දොරවල් අතහැරලා ඇවිල්ලා මේක කරන්නේ. නමුත් කවදා හරි යෝගාවචරය ධම්මගේ මේ සතියෙන් තිබුණ චිත්තක්ෂණය නැත්නම් සති මාත්‍රාව අඛණ්ඩ සතිය දැන් ඔන්න මෙතනින් ගෙවෙන. ගෙවිලා මම නිින්දට වැටෙනවා. මම රාගයට වැටෙනවා. මම ද්වේෂයට වැටෙනවා. මම මෝහයට වැටෙනවා. මම නැත්තම් මොනවාක්වත් අල්ල ගන්න බැරි තැනට වැටෙනවා කියලා මේ වඩාගත් සතිය අන්තිම නැට්ට. අන්තිම ගෙවන් වෙන තැන බැලීම ලොමු දහ ගන්නවන සුළු. ජීවිතය පණ ගන්නවන සුළුයි. තිරියම් කරවන සුළුයි. මොකද අපි මෙතෙක් කල දැක්කේ ඒ සතිය ඇති කර ගැනීමේ පුදුමාකාර සිලිලාරයක්. දැන් අර සන්නාලියගේ සන්නාලිය පිළිබඳව රබින්ද්‍රනාග ටාගෝර්තුමා කියපු සින්දු වගේ මේ කනකොප්පාටින් හිර යන හැඳ බැහැගෙන යන වෙලාවේ කාටද මේ සලුව වියන්නේ කියලා අහනකොට ඒ සන්නාලි කියනවා මිය ගිය දුවගේ මිනිය වසණ්ඩයි ලස්සන සලුව වියන්නේ. නැහැ කනකොක් පාටට ආවෝ මුස්පේන්තුක තියෙන සලුව වියන්නේ. ඉස්ලාමානව දරුවෙක් ඉපදිලා සලුවක් වෙනවා. දෙක දරුවා බඳින්න මගුලට සලුවක් වෙනවා. දැන් අහනවා දැන් කාටද මේ හැන්දා කරේ සලුව යන්නේ? දරුවා මැරිලා දරුවගේ මිනිය වහන්න කනකොක් පාටින් හැන්දෑ යාමේ සල්වෝ වියනවා. ඉතින් හරිම මුස්පේන්තු. හරිම කාලකන්ණි. හරීම බලාපොරොත්තු වෙන ගන්න එක අබැග්යක්. නමුත් මේ යෝගාවචර කවදා හරි ඒ සතිය නැත්නම් අප්‍රමාදේ ප්‍රමාදයට හැරෙන තැනට බුදුමාකාර සාදර ගතියකට එනවා. දැන් මයි ළඟ තිබුණ සතිය ගෙවෙන වෙලාව. දැන් මෙතෙක්කල් මේක ලොකු අබැග්යක්, ලොකු චෝදනාවක්, ලොකු පශ්චාත්තාපය, ලොකු සීලයක් කැඩීමක්, ලොකු කට කටච්චෝලි ගතිය කට කට අවසන්සලු ගතිය දැන් තාම සැලකිල්ලෙන් බලා ඉනවා සතිය මගෙන් ගිලිහෙන වෙලාව. ඒ ගිලිහෙන වෙලාව දකින්නකම්ම කවදාකවත් යෝගාවචරයට මේ සංඥාවගේ ඊටාම සූක්ෂම தත්ත්වය දකින්න බෑ. ඒ නිසා යෝගාවචරය වඩපු සතිය මෙඩිකල් සියල්ලක පාවා දීලා වඩපු මේ සතිය දැන් ගෙවෙන හැටි බලන්න. ඒක මිනිස්සුයෙකුට හිතන්න පුළුවන් වැඩක් මිනිසෙකුට මිනිසෙකුට කරපන් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. තමන්නත් කවම කවදාකවත් හිතෙන වැඩකුත් නෙවෙයි මේක කළ යුත්තක් විදිහට නැත්නම් චාරිත්‍රාක් විදිහට වාරිත්‍රාක් විදිහට. නමුත් ඒ වගේ තමන්ගේ සතිය කැඩෙන තැන, තමන්ගේ සතිය දුර වෙන තැන, තමන්ගේ සතිය ක්ෂය වෙන තැන, වැය වෙන තැන දිහා බලලා උපේක්ෂාවකින් ගිය මනුස්සයාට විතරමයි නොසලී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතිය කැඩීමත් ආය ඉන්ජිනයක් ගෙන දෙනවා, කම්පනයක් ගෙන දෙනවා, චංචලයක් ගෙන දෙනවා. ඒ නිසා යෝගාචර ලොකෝම හැබැක්ගයක් තමයි මේ සතිය කැඩෙන එක. දැන් අර සංඥා පිළිබඳව සුද්ධ කරන සුද්ධ කරන අඩුවට යන වෙලාවේදී එයා දැනගෙන යනවා දැන් ආනාපානෙ ගෙවුනා. දැන් රූපයෙන් මට කර්මලයක් නැහැ. දැන් ඒක නිසා අවකාශයට ආවා අවකාශයට පස්සේ රූප සංඥා වලින් මට හොල්මන් එන්න පුළුවන් එව්වත් ගෙවලා දැන් රූප සංඥාව බලනවා කියලා කියන්නේ ඊටාම සූක්ෂමව තමන්ගේ චිත්තසංතානයේ සිදුවෙන කටයුත්තක් සම්පූර්ණ මානසික දෙයක් දැන් එව්වත් ඔක්කොම ගෙවිලි වල දැන් මෙතනින් එහාට සතිය නැහැ මෙතනින් යාට මම නිින්දට වැටෙනවා එහෙනම් තමයි මගේ හිත මෙතනින් යාට ලීන භාවයට පත් වෙනවා මෙතනින් යාට මම හීන දකින්න පටන් ගන්නවා මෙතනින් යාට සම්පූර්ණ වාෂ්පීකරණය වෙන තැනට යනකම්ම සතිය පවත්වපු කෙනාට තේරෙනවා මේ සංඥාවගේ අන්තිම ගෙවන් දකින්න වෙලාවේදී ඒක අබැග්යක් කරගන්න නැතුව කම්පන චංචලයක් කරගන්න නැතුව මේකට විවෘත වෙන්න නම් ඒ සද්ධාදී පංචේන්ද්‍රිය ධර්මම ගෙවෙනකොට වැය වෙනකොට ක්ෂය වෙනකොට ඒක දිහා බලාගෙන මිය ගිය දුවගේ මිනිය වසණ්ඩයි ලස්මේ සුදු සලුව වියන්නේ කියලා ඒ ඇතිවිච්ච සතිය ගෙවන් දැක දැක දන දන ගෙවන් වෙන හැටි තමන්ලක තියෙන ශ්‍රද්ධාව දැක දැක දන දන ගෙවන්නේ නැහැ. තමන්ලක තියෙන වීරිය දැක දැක දන දන ගෙවන්නේ නැහැ. සමාධිය ප්‍රඥාව ආන්නේම ගෙවන් වෙනකොට මේ යෝගාචරයා කිසිත් නැති දෙයක අවදි වීම කියලා එකක් වෙනවා. මේකත් මේ වචන සෙට් එක නැතුව වෙන දෙයක් නැහැ කියලා දෙන්න. අපි මෙතෙක් කල අවදිය සඳහා කිසිවක් කිව්වා කිංචන කියන වචනේ දිනනවා. අපි යමක් කමක් කියලා කියන්නේ අපි මිනිහෙක් වෙන්න අපිට යමක්කමක් තියෙන්න ඕනේ. ඒකට බුදුරජාණන්සේ උපදි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මානස ක්‍රියාකාරීත්වයක් තියෙන එක මොන හරි කම්පට චංචල තියෙනවා. ඊට පස්සේ ඒ කිංචනයක් තියෙන්න ඕනේ. ආකිංචන කියලා කියන්නේ කිසිවක් නැති එකට අවදි වීම. මේක මහා පුදුම මහා හිතා ගන්න බැරි මානසික තත්වයක් නැත්නම් විඥානයේ එක ආයතනයක්. ඉතින් ඒක දකින්නේ ඒකට එළඹෙන්නේ ඒකට පටල වෙන්නේ ඒකට දැක දැනගන්නේ මේ ගෙවන් වීම කටයුත්ත කරලා ගෙවන් වීමේ අන්තිම ඊර බැහැගෙන යන වෙලාව දුව මැරිලා දුවගේ මිනියට සුදු රෙද් දෙලෙන වෙලාව ආදි වශයෙන් මේන්න මේක බලන් ඉන්නකොට යහට මේ සියලු සංඥාවන් තිබුණා නම් සබ්බේ සංඥා යත්තේතා අපරිශේෂා නිරුද්ධಂತಿ මේ සියලු සංඥාවල් මට මැරෙන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් ක්ලාන්ත වෙන්න ඉස්සර වෙලා නිින්දට යන්න ඉස්සර වෙලා අවදී ශික්ෂණයක් වශයෙන් කිය කයානුපසනාවක් වශයෙන් වයානුපසනාවක් වශයෙන් නිරෝධානුපසනාවක් වශයෙන් දැක ගන්න මේ යෝගාචර උත්සාහ කළොත් ඒ යෝගාචරයට ආකින්චඤ්ඤායතනේ නැමැති විඥානයේ එක සමතුලිත භාවයකට එළඹෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ මම මෙතෙක් මේ විග්‍රහය කිරීමේදී විපස්සනා භාවනා කරන කෙනෙකුට පවා දොර අරගෙන ගියාට මේක සුද්ධ සමත අවස්ථාවක් කියන එක තමයි සාමාන්‍ය අර්ථකථනය. අකින්චඤ්ඤායතන කියලා කියන්නේ රූප ධානවල තුන්වෙනි රූප ධාන නැත්නම් ධානවල හත්වෙනි ධාන. ආකාසානංචයත විඥානංචයතන අකින්චඤ්ඤායතන කිසිත් නැහැ. ඒ කිසිත් නැති ස්ථානයේ හිත සමතුලිත වෙනවා ඒ ඒ ඒ ආයතනයේ හිත පහදිනවා එතකොට මේක විඥා ඥාණයෙන් විනිවිදලා දැක ගන්න පුළුවන් ඉස්සලන් තිබුණේ මේක නිින්දක් කියලා හිතුවා මේක ක්ලාන්ත වීමක් කියලා හිතුවා මේක මගෙන් ගිලිහිච්ච චිත්තක්ෂණයක් කියලා ගියා අන්න ඒකට විවෘත විවෘත වෙන්න පුළුවන් කියන එක සාර්ථක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඇත්ත වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් නම් එකකට යොමු වෙනවා මෙතන. මොකද්ද? එimhe ගෙවිගෙන යනකොට මේක භාවනාවේ වැරද්දක් නෙවෙයි. මේකට මම ලෑස්තිලා යන්න ඕනේ කියලා යෝගාවචරයේ ලෑස්තියක් ඇති වෙනවා. ඒ ලෑස්ති ඇතිවීම ලෑස්තිලා යනවා කියන එක යෝගාවචර ජීවිතේ යෝගාවචරත් බලාපොරොත්තු වෙන තියෙනවා. ඒක නිසා අකින්චඤ්ඤායතනට යම් වෙලාවක මම ලෑස්තිලා යන්න ඕන කියලා කියන්නේ හොඳ කය අනුපසනාවක් හොඳ වය අනුපසනාවක් හොඳ නිරෝධ අනුපසනාවක් සියල්ල ගෙවි යන වෙලාව. ඉතින් ඒ ගෙවි යන වෙලාව ආස්වාද ප්‍රසවාසයේ ගෙවි යාම කියන රූප ධර්මයන්ගේ ගෙවි යාම බලල පුරුදු වෙච්ච එකනට ලොකු පෙරහුරුවක් ලැබෙනවා. ඊට පස්සේ මේ හොල්මන් කරන මේ සංඥාවල් තියෙනවනේ කාම සංඥා, රූප සංඥා මේ සේරටම එනකොට බලාගෙන මේක මොකද්ද මේක ආවේයි අනම්මනම් ඒකේ ජාතකේ හොනකට වැඩිය යනකොට බලන්න පුරුදු කරවන්න. කාට වහන සුළුයි. ප්‍රපංච නොකරවන සුළුයි. වාග් බහුල්‍ය නතර කරන සුළුයි. මොකද වාග් බහුල්‍ය තියෙනකන් කවදාකවත් මේව එකක් ගිවං කරගෙන යනකම් කරබන් ඉන්න බෑ. එන්නකොටම ඇයි මේක උනේ ඇයි මේ නිල් පාට උනේ ඇයි කහ පාට උනේ ඇයි රතු පාට උනේ ඇයි මේ වෙලාවේ ආවේ ඇයි මේක රූපාකාරයෙන් ආවේ ඇයි ඒක නාමාකාරයෙන් ආපේ ඇයි මේක මංගල ස්වරූපෙන් ආවේ ඇයි මේක අවමංගල ස්වරූපෙන් ආවේ ඇයි කියලා මේ වාග් බහුල්‍ය නිසාම අපිට කවදාකවත් ඒකට එනකොට ප්‍රතික්‍රියා නොකර ඒකට ඒකෙන් නොසැලී ඒකෙන් gadu ගෙනින් නැතුව ඉන්න පුරුදු වෙනවා කියන එක මේ වෙනකොට තේරුම් අරගන්න පුළුවන් කොච්චරක් දියුණු කරපු මනසක් ඇති නැත්නම් කොච්චරක් ලෑස්ති වෙලා ගිය යෝගාවචරේකට ඉදිරිපත් වෙන අභියෝගයක්ද කියලා. අර විදිහට මේ රූප කාමයේ කාම සංඥාව රූපේ රූප සංඥාව ආදී ගෙවන් වීම දැකලා දැකලා ඒ යෝගාවචරයට කිව්වොත් නැත්නම් ඒ යෝගාවචරයට මතක් කරොත් දැන් උඹට දැක දැක දැන දැන උඹේ සද්ධාව උඹෙන් සමුගන්න හැටි උඹ උඹේ හිත හිතුවක්කාර වෙන හැටි උඹේ හිතට ආයෙත් රාග ඇති වෙන හැටි උඹේ හිත අශ්‍රද්ධවත් වෙන හැටි සද්ධාවෙන්ලා අශ්‍රද්ධාවට මාරු වෙන තැනේදී සද්ධාව ගෙවන් වෙන හැටි බලන්න. ඊටසේ වීර්ය හොඳට කය කෙලින් කරන ඉන්න භාවනාදී වැක්කිරිලා ඉරියව පවත් ගන්න බැරුව වීර්ය වෙනකොට කුසීතකම එන මේ තට්ටු මාරුව වම් පයෙන් දකුණු පයට බර මාරු වෙන වෙලාවදී ඒකට සතිය පිහිටවන්න වගේ මේක දැක් ගන්න පුළුවන් නම් මේ හොඳට සතිමත් වෙලා සතිය නැති වෙලා දැන් අසත්‍යමත් වෙන වෙලාවේ මේක බලන්න පුළුවන් නම් මට මේ සමාධියක් ෂෝක් එකට තිබුණා ඒ සමාධිය සුන්නත් දූලි වෙලා ගියා වක්කිටක් ගලේක හොගේ නන්නත්තර වෙලා යනවා අන්නේ මාරුව ඒ වගේම මට හොඳට දේවල් පිරිසිදුව දැක ගන්න පුළුවන්කම තියදී ඔළුව අංජබජල් වෙලා යනවා ඔළුව කවුල් අවුල් වෙලා යනවා අන්නේ මාරුව තමයි සංක්‍රාන්තිය කියන්නේ අපි අලුත් අවුරුද්දේ සංක්‍රාන්තිය තියෙන්නේ. මෙන්න මේ මාරුවේදී තමයි යෝගාවචරයට ගොඩාක් ප්‍රතික්‍රියාවෙන් පටන් අරගන්නේ. ඒව නැත්නම් ඒ වෙලාවේදී යෝගාවචරයට සිදුවෙන සිද්ධියේ කාගේ න්‍යාය පත්‍රයටද යන්නේ කියලා මොනම තාලකින්වත් කොච්චර වෙලා බැලුවා සාක්කයක් දී ගන්න බැරි වෙනවා. ශ්‍රද්ධාවෙන් ඉඳලා ශ්‍රද්ධාව යනකොට යෝගාවචරයේ පළපුරුදු පෘ탁ජන ගතිය ඒකට පශ්චාත්තාප වෙන එක තමයි ක්‍රමය. ඉෂාද වැදගෙන ගන්නවා අයියෝ මෙච්චර ලස්සන හිටු මගේ සද්ධාව නැති වෙලා ගියා. මෙච්චර ලස්සන පවත්තන ගිය සතිය අනේ මගේ කඩලා ගියා. අනේ මෙච්චර බෝධිරට සින්න කරගෙන හිටු සතියමයි නැති වෙලා ගියා. අනේ ආශාවෙන් රකව සමාධිය මට නැති වුණා. අනේ මේ සියල්ල විස්තර දක්වන්න පුළුවන් ප්‍රඥාව මගෙන් නැති වුණා කියලා ඒ යෝගාවචර හරියට මේ සතිය සමාධිය වීර්ය ආදී ධර්ම රකින්නේ අර පොඩි දරුවෙක් සෙල්ලම් බඩුවක් කරනවට පස්සේ සෙල්ලම් බඩුව නැති වුණා මැරුණා කියලා විෂාද බඳගෙන අඬනවා වගේ. තාම කැමති නැහැ සෙල්ලම් ලෝකේ පෘථග්ජන ලෝකේ තියෙන ඒ ආනාපානෙ හැලෙනකොටත් අඬනවා. මොනවාරි සංඥාවක් ඇවිල්ලා ඒක යනකොටත් අඬනවා. ශ්‍රද්ධාව ඇවිල්ලා යනකොටත් අඬනවා. වීර්යය ඇවිල්ලා යනකොටත් අඬනවා. ඉතින් සකවදාකත් යෝගාවචරයට මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කරගන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර සෝන්තේ සඳහන් කළා තියෙනවා ඒ බල කතාවලදී යෝගාවචරයා මේ සංඥාව සම්පූර්ණ given තැන දකින්න නම් අස්සද්දේන කම්පතිටි සද්ධා බලං හොඳට සද්ධායෙන් වැඩේ කරගෙන යද්දි තමන් තමන්ගේ හිත අශ්‍රද්ධා වෙලා ඔලමුල වෙලා තරම් නොවෙන්නා වූ කඩප්පුලි නොකෑමනා දහපතුරා හිතවිලි එන්න පටන් ගන්නවා. අන්න ඒකෙදි කම්පා නොවි මේ තිබුණ සද්ධාවත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ සද්ධාව කඩමින් පහළ වුණා වූ මේ නොකෑමන දහපතුරා හිතවිලිත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ දෙකට නැසලී ඉන්න පුළුවන් නම් එයාට ඇති වෙන චිත්ත tattete කියන්නේ සද්ධා බලය කිය. ඉතින් නිකන් සද්ධාව සද්ධා ඉන්ද්‍රිය වශයෙන් නම් කරා. ඉතින් ඉන්ද්‍රිය මට්ටම නගගත සතිය බලයක් බවට පත් වෙන්නේ සද්ධාවට කතා කරලා කිතු උඹ ඉන්නවනම් ඒත් හොඳයි උඹ නැත්තම් ඒත් හොඳයි. ඉන්නවනම් පිටපන් නැත්තම් ඵලයක්. අන්න ඒ විදිහේ ශ්‍රද්ධාවට නාස්ලනුව දාගෙන නායෙන් ගස්සලා බරපතල මීහරකෙක් නාස්ලනුව නායෙන් ගස්සලා වැඩ ගන්නවා වගේ ශ්‍රද්ධාවෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව ආවත් හොඳයි ගියත් හොඳයි අශ්‍රද්ධාවත් ශ්‍රද්ධාව හා සමානව නොසැලෙන මට්ටමකටපත් කර ගන්න පුළුවන් නම් ඒ වගතර තවදුරටත් ශ්‍රද්ධාවට බාල්කම් කරන්න නිසා සරුවචන් වහන්සේ දේශනා කරනකොට කියනවා රහත් වෙනවයි කියලා. කියන්නේ මනස අස්සද්ධා තත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේට අන්වර්ථනාම දෙකක් තියෙනවා අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. මොකද එයාට තවදුරටත් අදහන දෙයක් නැහැ. අස්පනාවිට මේක සිද්ධ වෙනවා. මොකද අදහන දෙයට තමයි අදහිල්ලකට තමයි සද්දා ඕන කරන්නේ. සද්දා කරන්න දෙයක් නැහැ. ඒක කාමයේ තිබුණත් එකයි නැතත් එකයි. කාම සංඥා තුනත් එකයි නැතත් එකයි. රූප තිබුණත් එකයි නැතත් එකයි. රූප සංඥා තුනත් එකයි නැතත් එකයි. ඒ නිසා අදහන්න දෙයක් නැහැ. දැන් අස්පනා අපිට මේ දේවල් දකිනකොට සද්ධාහට කතා කරලා කිව්ද ඒක පුළුවන් නම් හිටපන් පුළුවන් නම් කපන් බැන්න කපන්. දුන්නා නම් හිටපන් නැත්තම් ඵලයක්. ඔබ ඉන්න කොටත් මම සතියට යට කරලා කියනවා නැති කොටත් සතියට යට කරනවා. හොඳට වීර්යයෙන් කටයුතු කරනවා. වීර්ය කියලා කුසීත භාවයට ආවට පස්සේ ඒ සැලීමක් තැවීමක් කරන්නේ කුසීතනකම් කුසීතේන කම්පතිටි විරිය බලං කියලා සාරිපුත්‍ර සාන් සඳහන් කරනවා කුසීතකම ආවට කම්ප වෙන්න එපා. කම්ප වෙනවනම් වීර්ය මම මාගේ කියාගත්ත ගතිය නිසා කම්ප වෙන්න වෙන්නේ. වීර්යත් මම මාගේ නෙවෙයි. ඒ වීර්ය ගෙවන් කරුවට පස්සේ එන කුසීත බවත් මම මාගේ නෙවෙයි. ඒ ඒ දෙක නම් මම හිතන්නේ අමාරුන් අර තේරුම් ගන්න. නමුත් සතිය කඩුණාට පස්සේ පමාදේන කම්පතිටි සති බලං කියනක මොනම තාලකින්වත් මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච යෝගාවචරය හිතන එක නෑ මොකද අපි මුල ඉඳලාම කිව්වේ මේ සතිය වඩන්නයි මේ උත්සාහ කරන්න කියලා. නැත්නම් සතිපට්ඨානයි මේ යෝගා මේ අපි වැඩමුළු යොමු වෙලා තියෙන්නේ අනිත් දේවල්ට නෙවෙයි. නමුත් ඒ සතියට ඒ හැන්දෙන්මයි බෙදන්න තියෙන්නේ. සතියට කියන්න වෙනවා සතිය තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ඊට පස්සේ තමයි එන්නේ මට්ටම් තුන පැන්න කෙනෙකුට විතරයි යෝගාවචරය විතරයි මේ සමාධිය කැඩිච්චාම සමාධිය ගිලිහිච්චාම ගිලුණයි කියලා නොසැලී තියෙන සමාධියත් එතන එතන හරි ගහගත්ත වත ගහගත්ත ක්ෂණික සමාධියක්. ඔක කැඩුණයි කියලා දෙයක් නෑ. ඔක කැඩිලාමයි තියෙන්නේ. ඔක ගියයි කියලා හිත වික්ෂිප්ත උණයි කියලා ඒ වික්ෂිප්තකමත් උඹ නෙවෙයි උඹේ ආත්මයත් නෙවෙයි උඹේත් නෙවෙයි. උඹත් නෙවෙයි. තිබුණ සමාධියත් උඹත් නෙවෙයි උඹේ ආත්මයත් නෙවෙයි උඹත් නෙවෙයි. ආන්නේ විදිහට මේ සමාධියේදී නොසැලෙන බව කඩා ගන්න බැරි නිසා තමයි බුදුහාමරණ ඉස්සල්ලා හිටපු ඉක්චින්නාන්සලාට මේ කට්ටපන්න ගන්න බැරි වුණේ. ඒගොල්ලෝ හිතුවා මේ සමාධිය ආකාසානං ඡායතන වැඩි හොඳයි විඥානං ඡායතන විඥානං ඡායතන වෙන දාකින්චඤ්ඤායතන ඊටත් වැඩි උසයි නේව සංඥානා සංඥතේ දෙනින් එහාට යන්න බෑ. ඒකට ඒ සංඥාවේ හිර වුණා. නමුත් සත්බුදුරජාන් වහන්සේ ඒ සමාධිය පවා ආකින්චඤ්ඤායතන නැත්නම් නේව සංඥානා සංඥායතන සමාධිය පවා ඔබ තියෙනකොට හොඳයි ඒක මම ශික්ෂාවෙන් තමයි ඉපිව්වේ. නමුත් ඒක හැලෙනවා. අනිවාර්යයෙන්ම හැලෙනවා මොකද අනිත්‍ය දෙයක්. ඒකටවත් සැලෙන්නේ. ඊට පස්සේ ප්‍රඥාවත් ප්‍රඥාව ගෙවෙන තැන බලනවා කියනකොට කේමනන්ද ස්වාමීන් ඉන්න කාලේ ලස්සනට කියනවා. උන්වහන්සේ කියනවා මේ නිවන් જાත දෙකක් තියෙනවා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා පඤ්ඤා විමුක්ති කියන්නේ පඤ්ඤාව ගියාට පස්සේ ඵලය යන්න කියන එක. ප්‍රඥාවෙන් නිදහස් වෙනවා. ප්‍රඥාව තියෙන්න ඕනේ සාක්කුවේ දාගෙනම ඉන්න ඕනේ යාවචා ප්‍රඥාවන්තයා කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ප්‍රඥාව තියෙනකම් වැඩ ගන්නවා ප්‍රඥාව විමුක්ත වෙනවා කියලා කියන ප්‍රඥාව ගියාට පස්සේ බැටම් ඵලයන් කියනවා ප්‍රඥාවට වග වෙන්නෙත් නැහැ ප්‍රඥාවට දාසකම් කරන්නෙත් නැහැ චිත්ත භාවනාවට දාසකම් කරන්නෙත් නැහැ සමාධිය තියෙනවා නම් තිබිච්චාව නැත්තම් ඵලයක් අනේ මේ විදිහට මේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා බලකවා ගත්ත කෙනාට විතරයි මේ සංඥා පිළිබඳව මේ විදිහට ගෙවන් කිරීමක් කරන්න පුළුවන්. ඒ ගෙවන් කිරීම සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඒ යෝගාවචරයා නින්දට ගියාට පස්සේ නින්දේ ඉන්න බවට අවදි වෙනවා කියන මානසිකත්වයක් පොඩ්ඩක් හිතා ගන්න අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. නැත්තම් හීනෙකට අවදි වෙනවා වගේ. Taman හීනෙන් ඉන්න වෙලාවේදී කොහොමඩක්වත් දැනගන්න බෑනේ. හීන කියන්නේ ඒ වගේ මායාකාරී ධර්මයක්. නමුත් යම් කිසි කෙනෙකුට හීනෙකට අවදි වෙන්න පුළුවන් නම් ආන්නේ වගේ තමයි මේ සංඥා සියල්ලම එකින් එක එකින් ගොරෝසු එක ඉඳලා ගෙවම් කරලා ගෙවම් කරලා අන්තිම එක ගෙවන් වෙනකොට ගෙවම් කිට්ටු වෙන වෙන්න කිට්ටු වෙනකොට හොඳට ඒක දිහා බලා ඉනවා මේක ගෙවුනට පස්සේ තියෙන එකෙත් මට අවදි වෙන්න පුළුවන් වෙයි මම අවදි වීම සඳහා කටයුතු කරනවා කිව්වම අඩු ගානේ ඒ ගෙවන් වීමේ අන්තිම කෙලවරට යනකොටත් දැක දැක හිටියට නොසලෙන්න ලෑස්තියක් සූදානම් ශරීරයක් ඒ වගේම ආයසර සංඥාව ආපු ගමන් මේ ඉස්සලා තිබුණ එකේදී මට සංඥාවක් තිබුණේ නැහැ කියලා ඉසాత බඳගෙන අඬන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මේකත් ආයතනයක් මේ විඥානයේ තියෙන එක එක සමතුලිත භාවයක් මට ඒක මැදදී නම් අල්ලන්න බෑ නමුත් ඒකට කිට්ටු කරනකොට අල්ලන්න පුළුවන් ඒකෙන් ගිය ගමන් අල්ලන්න පුළුවන් ආන්නේ විදිහට මේ දෙපැත්තෙන් මුලත් අගත් දෙක අල්ලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා යටි හිතට අවදි වීම කියලා අපි ගත්තොත් බටහිර මානසිකත්වය අර බටහිර නම් වචන ටිකක් ගන්න යටි හිතට අවදි වීමේදී වෙන කවුරුවක්වත් නොගිය ඒ නොදන්නා තැනට අභීතව මූණ දෙන ගතිය. වචනේ විස්තර කරන්න බැරි තැනට අනිර්වචනීය තැනකට අතක්කාවචර තැනකට බයකින් සැකයකින් තොරව යන්න පුළුවන් ගතිය එන්න නම් කාමයේ අතහරින්න පුළුවන්කම තියෙනවනේ කාම සංඥාව අතහරින්න පුළුවන් වෙනවා. රූපේ අතහරින්න පුළුවන් වෙන්නේ රූප සංඥාව අතහරින්න ඕන. ඊට පස්සේ කිසිත් නැතයි කියලා යම් සංඥාවක් තියෙනවා. ඒකත් අතහරින්න ලෑස්ති වෙන්න ඕන. ලෑස්ති වෙච්චාම මේ යෝගාවචරය ඒ යටිහිත එහෙම නැත්නම් නොදන්න දේ වචනේ විස්තර කළ නොහැකි දේ තර්කයට අහු වෙන්නේ නැති දේ වෙන විදිහ කියන වෙනසකට ලක් නොවන දේ පිළිබඳව සාපේක්ෂවට අවබෝධයකට යනවා. දන්න දේ හරහා නොදන්න දෙයට සාපේක්ෂ වැටහීමකට යනවා. ඒ කරන්නේ සියල්ල පාවා දීලා. තමන්ගේ කයත්, තමන්ගේ ජීවිතයත්, තමන්ගේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන සියල්ලත් ඔක්කොම පාවා දීලා තමයි ඒ කෙනාට ඒ தත්තට යන්න පුළුවන්. ඒක නිසා ਸਰවචනාංශී සඳහන් කරනවා අංගං ධනං චජේ ජීවිත අංගමාහු. මේ ලෝකේ පුතජන මිනිස්සුෝ තමන්ගේ අතපයක් කපන්න සිද්ධ වෙනවා නම් ඒක නොකපා ඉඳීම සඳහා ධනය වස්තු හරක බාන දීපල උනත් දෙනවා. අනේ මේ කකුල කපන්න නැතුව මෙච්චර ගෙවන්න පුළුවන් නම් කකුල තියාගන්න අංගයක් පරිත්‍යාග කරන වෙනුවට ධනය පරිත්‍යාග කරන්න ලෑස්ති. ධනංචජේ ජීවිතාංග මහෝ අංගං චජේ ජීවිතං රක්කමාව ඊට පස්සේ දොස්තර කිව්වොත් එහෙම දැන් නම් කරන්න දෙයක් නැහැ මේක අකුලේ මේක රැකගෙන හිටියට මේ අත මේකේ පිළිකාවක් තියෙනවා මේක දැන් හෘද වස්තුවට කිට්ටුයි අත දිගේ ගිහිලා පිළිකාවට යන නිසා පිළිකාවට යන නිසා අත කැපුවේ නැත්තම් මැරෙනවයි කියලා පණ රැකගන්න අර අංග ජීවිතාංගයක් පවා දෙන්න ඉඩ තියෙනවා ඒ ජීවිත ආරක්ෂාව සඳහා අංගං චජේ ජීවිත ජීවිතං රකමහව අංගං ධනං ජීවිතං චාපි සම්බං නරෝ චජේ ධම්මමනුසරන්තෝ මේ උපමාවෙන් සරුවචන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ධර්මයේ අනුසරණය කරන වෙලාවේදී ධර්මානුපස්සන කරන වෙලාවේ මනුෂයා සල්ලිත් දෙනවා ජීවිතාංගත් දෙනවා ජීවිතෙත් දෙනවා. ඒ තුනම දීලා තමයි මේ ධර්මය එහෙම නැත්නම් මේ අනිර්වචනීය ධර්මය අතක්කවචර ධර්මයට යන්නේ මොන්නම සටහනක්වත් හුලඟක්වත් කපුරු පිච්චි තැනක ඉතුරුන්න වෙන්නාසේ ඒ ටිකක් දෙන්න තමයි. නමුත් ඒකට යන්නේ යෝගාවචරයා ආර්යයන් වහන්සේ නමක පැත්තෙන් බලනකොට ඒ කිසිත් නැති தත්වයක් තියෙනවා කියවට යෝගාවචරය තාමත් ඒක දකින්නේ අබැග්යක් විදියට. යෝගාචරය තාමත් දකින්නේ කලකොල වීමක් විදියට. යෝගාවචරය තාමත් දකින්නේ බොරු වලක පය පැකිල්ල වැටුණා වගේ. නමුත් ඒ ගිහිල්ලා ඇති දෙයට සාපේක්ෂව මේ නැති දෙය දැකපු දවසේ තේරෙන පටන් අර ගන්නවා පෘථග්ජනය යමක් ඇතයි කියනවනම් ඒක ආර්ය විවරේ නැතයි කියලා සම්මත වෙනවා. පෘථග්ජන අතර යමක් නැතයි කියනවා නම් ඒක ආර්ය විහාරයේ ඇතැයි සම්මත වෙලා තියෙන නිසා පෘථග්ජන ලෝකේ සහ ආර්ය ලෝකේ ඔළුවෙන් හිටගෙන තියෙනවා. පෘථග්ජන ඕන තරම් ඔප්පු කරලා පින්නාවි කාමයේ කියලා එකක් තියෙනවා අතීත අනාගත වශයෙන් වර්තමාන අනාගත වශයෙන් දෙකක් තියෙනවා. කාම සංඥා කියලා එකක් තියෙනවා අම්මෝ නෑ කියන්නේ කොහොමද මේ නීවරණ ටික කොච්චර ඇඟට හැපෙනවද භාවනා කරන නිසා කාම සංඥා නෑ කියන පෘථග්ජනට බෑ. ඊට පස්සේ රූප නෑ කියන්න බෑ මොකද එයාට පේනවා ආනාපානෙ හොඳට රූප තිබිලා නැති වෙනවා. ඊට පස්සේ අවකාශ රූපයක් තියෙනවා. තේස වාර්ත අනාගතෙත් තියෙනවා. ඊට පස්සේ රූප සංඥාත් තියෙනවා. නමුත් මේ ඔක්කොම සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ගෙවම් කරපු තැන කියනට ඊට කිසිත් නැහැ කියලා යෝගාවචර කියනවා. බුදුහාමරෝ කියනවා ඕක තමයි නිවන කියන්නේ. ඕක තමයි තියෙන දේ. එකම නොසලෙන දේ ලෝකේ තියෙන ඔච්චරයි. එනිසා මේ දෙක අතර වචන හෝ මාරුවක් එහෙම නැත්නම් sannivedanayak නිර්වචනය කිරීමක් පිළිඹු කිරීමක් රූපක මගෙන් දැක්වීමක් නිදර්ශනය කිරීමක් කරන්න බැරි වුණාට මේ ආනන්ද සප්පාය සූත්‍රයේ තර්කයෙන් ගිනිලා පෙන්නනවා මෙතෙන්ට නිකන් අඩු කරලා ඇති දෙයට සාපේක්ෂව මේ හිස්තන දිහා බලන්න මේ හිස්තන කුලප් වීම හරහා තමයි කුලප් වීම තමයි කෙලස් කියන්නේ ඉන්ජින කියන්නේ ඒකට කුලප්පු නොවි බලන එකයි ආනන්ද සප්පාය කියන්නේ. ඒ කියන්නේ ඔසලී බලන ඉන්නවා අංගං ධනං ජීවිතං චාපිසක්කා සබ්බං තමන්ගේ සල්ලි දීලා තරිනවා භවභෝග සම්පත්ත තරිනවා අංග කියලා කියන්නේ සමහරට ඔළුව පැත්තක් පේන්නේ නැතු වෙනවා, කඳ පැත්තක් පේන්නේ නැතු වෙනවා, අතප්පයක් නැතු වෙනවා වගේ පේනවා. ඒකත් අර ඊට පස්සේ සමහරට මුළු කයම පේන්නේ. ඒ ධර්මානෝ මනුසරන්තෝ ධර්මය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් එහෙම නැත්නම් මුලමෙදාග වශයෙන් එහෙම නැත්නම් විපස්සනා වශයෙන් අනුසරණය කරන කෙනාට ඒ ජීවිතය පිළිබඳව තියෙන ඒ සුකුම සියුම් සංඥාවත් ගෙවම් කරන්න වෙනවා. එතකොට ඒ කෙනාට යනපත් වෙන ඒ தত্ত্বය ආකින්චඤ්ඤායතනෙම හොඳ එක නැත්නම් දෙවෙනි මට්ටම කියලා කියනවා. ආකින්චඤ්ඤායතනේ වඩා ගැඹුරු තැනකට යන්නේ. ඒ නිසා ඒකත් විස්තර වෙන්නේ කම්පන චංචලවල නැති తত্ত্বය නැත්නම් නිසල නිසල භාවය නිසල භාවයෙන් තෙන්ටෙන්ට සිුම් කිරීම. ඉතින් ඒකට ඉස්සල්ලාම වතාවට යෝගාවචරයේපත් වෙන්න අවුරුදු 7කට භාවනා කරන්න වෙන්නේ ඉඳී නැත්නම් ආත්ම 7කට භාවනා කරන්න ඉඩ තියෙනවා. නැත්නම් බුද්ධ කල්ප 7කට භාවනා කරන්න වෙන්නේ ඉඳී තියෙනවා. මේ මෙතෙක් කල සංඥාවල් බදාගෙන ගත කර ජීවිතයේ මේ සංඥාවල් ගෙවෙනකොට හීනති වෙන ජීවිතයේ සංඥාවල් ගෙවෙනකොට කලන්ත හැදෙන ජීවිතයේ ඒක ගෙවීම සඳහා සූදානම් මනසක් සූදානම් කරනවා කියන තමයි. නමුත් යෝගාවචරය මේ ආශේවනය කරාට පස්සේ මේ தত্ত্বය එයා ඒක භාවිත කිරීම සඳහා භාවනා කරනකොට ඒ දේ නැවත නැවත කරබැලීමේ භාවනා කරනකොට තමයි යෝගාවචරයට අරඤ්‍යගත වීම බුදුහාමුදුරුව අනුමත කරන්නේ. රුක්ක මූලගත වීම අනුමත කරන්නේ. ශූන්‍යාකාරගත වීම අනුමත කරන්නේ එතෙන්. ඒ නිසා මෙතෙන්ද එනකන් ගිහියෙකුට උනත් යන්න පුළුවන්. මෙතෙන්ද එනකන් ගිහිගේ ඉඳගෙන කරන්න පුළුවන් කියන වගේ ඉංගියක් ආනිජ සප්පාය සූත්‍රයේ මේ තරමටම සුතමේ ඥානෙ වඩලා මේ තරමටම චින්තාමය ඥාන, අන්වේ ඥාන, තර්ක ඥාන වඩලා මේ තරමටම අත්දැක්කට පස්සේ තමයි මේ මනුස්සයට තේරෙන්නේ නැවතත් ආයෙ gedera යනවායි කියලා කියන්නේ. හොදෝද මඩි දෙමිලක් ඒ නිසා මම ඒ අකින්චඤ්ඤායතනය කිසිත් නැතිදී වඩා වර්ධනය කිරීමට නම් ඊට සප්පායට ගැළපෙන තැනකට යන්න ඕන කියලා එතකොට තමයි සරුවචනාංශය ඒකට සුදුසු පරිශනාගාරය ඒකට සුදුසු ඒ සූක්ෂම தත්ත්වයේ අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීම සඳහන් කරලා තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේක වර එක ආශේවනය කරාට පස්සේ යෝගාවචරයට ඒකට සප්පාය කරනු සලසලා දෙන්න වෙනවා. ඒකට අනුග්‍රහ කරන්න වෙනවා. මොකද මේ වගේ தත්වයක් ඒ කක්ක ගොඩක කරන්න බෑ. ඒකට ඊට පස්සේ අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න ඒ යෝගාවචරය ඒ පිළිබඳව හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. අපේ ලෝකයේ තියෙන්නේ අපේ වෙළඳ ව්‍යාපාර තියෙන්නේ අපේ මේ යමක් කමක් තියෙන ඔක්කොම සංඥා ලෝකයකට. හංගුම්බර ලෝකයක්. ඒ හංගුම්බර ලෝකෙන් අයින් වෙනකොට ඒ කිනාට පුරුදු වෙන කාලෙද පුදුමාකාර වෙහෙසකර තත්ත්ව වෙනවා. නමුත් හැක්කක් කළ කරන්න පුළුවන්. එහෙම ආයතනයක් තියෙනවා කියලා ඒ ආයතනේ හිත පැහැදුනා නම් තබ්බහුල වේරනෝ තස්ස පටිපන්නෝ තස්ස ආයතනේ චිත්තම් පසීදති. ඒක බහුලීකත කරමින් ඒ අනුව පිළිපන්න කෙනාට දෙනවා මේක විඥානයේ එක තත්වයක් තියෙනවා. මේ සංඥාවල් ගෙවම් කරන්න පුළුවන්. කලහ විවාද සූත්‍රයේදී සරුවච්චන් ආංශේ අහන ප්‍රශ්නයකට ඒ එතෙන්දී අහන ප්‍රශ්නේ කියන්නේ මේ අපිට කලහ විවාදයට හේතු වෙන තෝතෝ වරපල කියන ආයුධ ගන්න බණින බොරු කේලම් පරිසවචන කියන හේතුව රූප ධර්ම නම් රූප ධර්ම කොතනද ස්වාමීන් වහන්සේ කියවෙන්නේ කියලා ඒ කියන්නේ කලහ විවාද නැති ලෝකයක් වෙන කල්පනා කරලා අහන ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛාතිය ඔබට භාවනාවේදී එක තැනකට එන්න පුළුවන් වෙයි නසඤ්ඤ සංයේතිනදා ජීවිතේ මේ ගෑණි මිනිහා හරි වැරදි හොඳ නරක සංඥාවෙන් අයින් වෙයි හිත. න විසඤ්ඤේ ඔබ විසඤ්ඤ වෙලත් නැති බව තේරෙයි. නෝපි අසඤ්ඤේ අසඤ්ඤ සත්‍යට ගිහිල්ලත් නැහැ. න විභූත සංසන්නාවක් නැත්තිවත් නැහැ මැරලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න. සීනති වෙලා බව දන්න. අන්න එතෙන්ට යනකොට රූපේ උඹෙන් දුරවන් වෙනවා. ඒවන් සමේතස විභූති රූපං එතකොට ඔබට මේ මේ කහ පාට නිල් පාට වම දකුණ ආශාස ප්‍රසාර පිම්බීම හැකිලිම මොකක්වත් නැහැ. ඒවන් සමේතස විභූති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංකා. එතකොට ඔබට ඒක කියා ගන්න බැරි වෙයි. ඔබට ප්‍රපංච කරන්න බැරි වෙයි. ඔබට තණ්හා මාන දිට්ඨි නැති වෙයි. මොකද මේ සංඥාව මේ විදියට ගොරෝසු නොත් තමයි වචන කතා කිරීම වාග් බහුල්‍ය කියන්න ඕන දේ යන්නේ කොයිද කියලා අහන මල්ලේ පොල් කියන කතාවල් එන්නේ මේ රූප පිළිබඳ තියෙන හොල්මන් නිසා ඒ නිසා එතෙන්ද ගිය කෙනෙක් ඒක අත්දකපු කෙනෙක් මධ්‍ය ප්‍රතිපදාදී අනිවාර්යෙන් පහුකල යුතු සම්දිස්ථානයක් බව තේරුම් ගත්ත කෙනෙක් විතරක් දන්නව මොන වගේ වචන කතා කරුවොත් මට මේ මේ සූක්ෂම සංඥාවේ හිත රඳව ගන්න පුළුවන් මොන වගේ කායික ක්‍රියා කරුවොත් විතරද මට මේ කියන සංඥාවේ හිත පාත්තන්න පුළුවන්. මොන විදියෙ ආජීවයක් පැවැත්වුවොත්ද මට මේ සංඥාව පාත්තන්න පුළුවන් වෙන්නේ කියලා යට ලොකු වගවීමක් එනවා තමන්ගේ කායික වාචසික ක්‍රියා පිළිබඳව. මනසේ ඒ සියුම් තත්වයේ දැක්කේ නැතුව ඒක අත්දකින් නැතුවත් පුළුවන් අපිට වචන පිළිබඳව හික්මෙන්න. අපිට පුළුවන් කායික ක්‍රියා දුස්චරිත කායික දුස්චරිත කායි දුස්චරිත හික්මෙන්න අපිට පුළුවන් අපේ ජීවන රටාව සකස් කරගන්න නමුත් ඒ ඔක්කොම හුඟක් කාලවට සීලබ්බත පරාමාස වෙන්න ඉඩ තියෙනවා. හරියට අත්දැකලා විඳින සීලයක් නෙමෙයි, රකින්න සීලයක් නෙමෙයි. නමුත් මෙතෙන් ගියාට පස්සේ යාට තේරෙනවා මේ අනම්මනම් කතා කර කර මෙවැනි සූක්ෂම සංඥාව නඩත්තු කරන්න බෑ. ඒ නිසා කටට ඉබ්බ දාන එක හොඳයි. යතු කේලම් කියන්නයි ඕන නැති දේවල් කතා කරන්නයි වාග් බහුලයට ගියොත් අර සංඥාව කොච්චර දෝ කැළඹෙනවා. ඒකම ක්‍රියාවලින් අනුන් ඇවිස්සෙන්නේ නැතු තමන් ඇවිස්සෙන්නේ නැති ඒ සාන්ත ක්‍රියා තේරුම් අරගන්නේ ඒ තමන් වඩා වර්ධනය කළ යුතු භාවිත කළ යුතු ඒ සංඥාවේ සූක්ෂම తත්ත්වය දැක්කට පස්සේ තමයි. ඊගාට තමන්ගේ ජීවන රටාවෙන් දවල් මිගිල් රෑදානියෙල් වශයෙන් අපිට හම්බ කරන කාගෙන ඉන්න පුළුවන් වුණත් අපේ ජීවන රටාව හරහා කාට හරි කෙනෙහිල්ලක් වෙනවා න ะ අඩුගානේ සබහා ධර්මයට කෙනෙහිල්ලක් වෙනවා සත්තුන්ට විතරක් නෙමෙයි සබහා ධර්මයට කෙනෙහිල්ලක් කෙනෙහිල්ලක් කරන එක ආපස්සට අපිට නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති කියලා ඒ තමන් ඒක චලනය කරපු ගමන් තමන්ට ඒකෙන් චලනයක් එනවා ආනේ විදිහට ඒ කායික වාචසික සහ ආජීවය පිළිබඳ සකස් කරන කෙනාට තේරෙනවා අපි ඇස්පිල්ලමක් ගැහුවත් ඒකෙන් එන පසු ප්‍රතිඵල වලින් අපිට ගැලවුමක් නැහැ. අපිට චපලකමෙන් වංචනික ධර්ම වලින් ෂටගතියෙන් తాවකාලික අස්සසීල දුන්නට ඒකේ දෙගුණයක් දඬුවම් ගෙවන්න වෙනවා. ඊට වැඩිය බොහෝම හොඳයි අපේ මේ අහිංසකකම අපේ තියෙන මේ ෂටමායාවි නැති ඍජු ගතිය ඒ වෙලාවේ කරදර වෙන්න පුළුවන් නමුත් ඉස්සරහට කරදර වෙන්නේ නැහැ කියලා ඒ සදාචාරාත්මක වගකී වගවීම පිළිබඳ ඊටාම ගැඹුරක් තේරෙන්නේ මේ සංඥාව ඊටාම සියුම් තත්ත්වයටපත් කරපු කෙනාට තමයි. හැබැයි එතකොට හිතෙනවා අහගෙන ඉන්නකොට අපි අපි එහෙමනම් දණු කඳේ ගැහුවා වගේ කටට ඉබ්බ දැම්මා වගේ ඉර වෙලා ඉන්න වෙයි කියලා. නෑ එහෙම විතරක් නෙවෙයි Taman තුලින් ඒතියෙදි කායික දුස්චර්ත සිද්ධ වෙනවා වාචික දුස්චර්ත සිද්ධ වෙනවා ආජීවය පිළිබඳ දුෂ්චරිත සිද්ධ වෙනවා. නමුත් එයා තේරුම් ගන්නවා මේ ලෝකේ ජීවත් වෙනකන් 100%ක් කට පරිසම් කරන්න බෑ. මේ ලෝකේ ජීවත් වෙනකන් කවදාකවත් කිසිම කෙනෙකුට කායික ක්‍රියාවලින් සුද්ධියක් ලබන්න බෑ. මේ ලෝකේ ජීවත් වෙනකන් කිසිම ආජීවයක් සම්මා ආජීවය කියලා එකක් මේ ලෝකේ නැහැ. අපි ජීවත් වෙන හැම වෙලාවෙම අඩිය තියන්නේ පණුව ගොඩක් උඩට. ඒ ඉන්න බණුව ගුණ හරපෙන් බැන බැන ඇති මීයක මැරෙන්නේත් නැහැ නැද්ද කිය විතරක් මගේ උඩ ඔළුව උඩ ඉඳගෙන ඉන්නවයි කියලා මේ එක ඝනාංගලක පස්වල ඉන්න කොකුපණු ප්‍රමාණය විතරක් ලෝකේ ජනගහණයට වැඩිය වැඩි. නිමතෝස ගණන් කරනකොට පේනවා එක ඝනාංගලක් තුල ඉන්න ජීවත් වෙන කොකුපණු ප්‍රදේශය මේ ලෝකේ ඉන්න මනුස්ස ජනගහණයට වැඩිය වැඩි. ඒ නිසා අපි අඩියක් තියෙනකොට ඒකෙන් තැලෙන ප්‍රදේශය අපි උණු වතුර ටිකක් පොළොවට වක් කරනකොට ඒකෙන් මැරෙන ප්‍රදේශය මෙත්ෙක්යි කියලා කියන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අපි නිර්මාන්ත ආහාර ගන්නවා ඇති. එහෙම නැත්නම් අපි සුද්ධවන්ත වෙන්න කතා කරනවා ඇති. නමුත් මේක අර පරිණාම වාදය ගැන කියනකොට බලවතා ජයගනි සෙල්ලමේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම අපේ ජීවන රටාව හෝ කායික ක්‍රියාව හෝ වාචික සියරම අනුන්ගේ බෙල්ල මිටි කරන කාගෙන තමයි ජීවත් වෙන්නේ. කොච්චර සුද්ධවන්ත ජීවිත ගත කරන්න ගියත් ඒක එච්චරයි. ඒ නිසා එදාට තේනවා ආයේ නොයන ගමන තමයි හොඳම ගමන. දැන් ඉතින් මේ ආපු මේ ගුණ කස්කන්දයි මම දැන් තියෙනවා කිලෝ 70ක් බර. ওই කිලෝ 70ම මේ ලෝකේ පොළොමහි කාන්තාවට බරක්. මේක මැරිලා ඒ ඒ වායෝ ධාතු වායෝ ධාතු එකතු වෙනවා නම් පටවි ධාතුව පටවි ධාතුවට එකතු වෙන එක මගේ කියා ගන්න නැත්නම් ආයෙ නොවෙනවා නම් එදා තමයි තියෙන්නේ අන්න ඒකට එළඹිලා පෙළඹිලා වාසය කරන්න නම් මේ සංඥාව ගෙවම් කරනවා විතරක් නෙවෙයි ආය මත්තේ මේක නොවීමට කටයුතු කිරීම මිස මේ උප්පත්ති දේ මරණය වළක්වන්න බෑ නැවත ජීවිතයක් වළක්වා ගන්න එක තමයි කිනකොට තේරෙන්නේ එදාට තමයි තේරෙන්නේ සීලය කියන්නේ මොකද්ද සීලබ්බත පරාමාශය කියන්නේ මොකද්ද කියන එක. ඒ නිසා එයා කෙනෙක් වැරදි සිද්ධ වුණත් යං කිංචි කම්මං කරෝති පාපකම් ආයේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය අබබ්බ සාදිත පදස්ස උත්තා කියලා අගතින් කායිකව ක්‍රියාශීත වෙනවා වාචසික ක්‍රියාශීත වෙනවා මනෝ කර්ම දුස්චරිත ශීත වෙනවා එයා කවදාත් වසං කරන්නේ වසං කරන්න බැරුව යනවා කාටද වසං කරන්න නිසා කාට හරි මේ මගේ කායික ක්‍රියා නිසා හිත ඇඟුලක් වුණොත් වැඳලා සමාවිල්ල ගන්නවා අනේ සමාවෙන්න මම ඉතින් මෙහෙම දේවල් වුණා. ඉතින් ඉස්සරහටත් නොවේ කියලා මට කියන්න බෑ. මම කොච්චර උත්සාහ කරන්නම්. නමුත් මේ ජීව ලෝකේ ජීවත් වෙනකන් අපි අනුන්ට බර වෙලා තමයි ජීවත් වෙන්නේ. කායික ක්‍රියාව සිද්ධ වුණත් එයා ගිහිලා එකකින් හානි වෙච්ච කෙනාට වැඳලා සමාව ගන්නවා. ජීවන රටාවෙන් වැරදුනත් එයා සමාව ගන්නව ඇර සුද්ධවන්ත ජීවිතයක් බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි සීලබ්බත පරාමාසය වැළකෙනවා කියලා කියන්නේ. ඒ නිසාම කවුරු හරි වැරද්දක් කරුවොත් කවදාකවත් ඒ මනුස්සයාට දොස් පැවරීම වෙනුවට හැකි ඉක්මනින් සමාව දෙන එකයි කරන්නේ. ඒක නිසා දඬුකන්දේ ගැහුවා වගේ කටට ඉබ්බ දාගෙන ඉන්න ඕන එකමක් නැහැ. වෙන සිද්ධිය හේතු හේතුඵල ධර්මයක් බවත් මම කරනවා මට වෙනව නෙවෙයි. ඒ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න මේ මෙවට සංඥා දෙන්න යන්න මේ වෙන දේවල් හඳුනා ගන්න යන්න බා හඳුනා ගැනීමත් සමගම වගවීමක් සිද්ධ වෙනවා ඒ වගවීම නිසා අපිට පොඩි කායික සහ මානසික දරත භාවයක් අසහනයක් එනවා ඒක හඳුනන්නේ නැතුව හිටියොත් අපන්නක ප්‍රතිපදාවේ අවිරුද්ධ ප්‍රතිපදාවේ ඒවා తాවකාලික මෙව එනවා ඌ යනවා ඌ අල්ලන ගැහෙන්න නැන්ට නරකයි කියලා. එතකොට Taman කෙරේ Tamanට අනුකම්පාවකුත් දෙනවා. අනුන්ට අනුකම්පා කරන්නත් පුළුවන්. එතකොට ඒ කට්ටිය අතරේ හොඳ හිත වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට ඒක ආචාර ධර්ම පැත්තෙමුත් විශාල සාන්තිකර තත්වයක් එනවා. Tamanට Taman සමාව දීමේ පළවෙනිම පාඩම එන්න පටන් ගන්නවා. එතකන් හොඳට මතක තියාගන්න අපි පුදුම විදියට Tamanට ද්වේෂ කරමින් ජීවත් වෙනවා. කොච්චර ද්වේෂ කරනවද කියනවනම් මෙච්චර ලේසියෙන් ගන්න පුළුවන් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කවදාකවත් අපිට සැපක් දැනෙන්නේ නැත්තේ අපි ඒ තරම් ඒ චිත්තක්ෂණයට ද්වේෂ කරනවා. මම දැන් මෙතන කිසිම වියදමක් නැතුව ගන්න පුළුවන් දෙයක් කවදාකවත් අපේ හිත කැමති නැහැ ඒකට යන්න අපි කැමති අතීත නාගතේ ගැන හිතන්න අතන මෙතන ගැන හිතන්න අනුන් ගැන හිතන්න එතකොට මොකද වෙන්නේ අපි මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියන එකේ තියෙන මේ ආනන්ද සප්පාය මුලින්ම ප්‍රතික්ෂේප කරනවා ඒ තරම්ම ද්වේෂයක් තියෙන්නේ ඒ නිසා අපි මේ සංඥාවලින් ගෙවම් කරන්න ගෙවම් කරන්න අපි නැවතත් gedera යනවා මූලික තැනට එනවා ගියාට පස්සේ ඒ ප්‍රශ්නයක් මතුවෙන අය තත්ත්වේ කියන්න බෑ. ඒ තත්ත්වේ නිර්වචනය කරන්න බෑ. නිදර්ශනය කරලා පෙන්වන්න බෑ. රූපකාකාරයෙන් පෙන්වන්න බෑ. ඒ නිසා වෙළඳ පොළට දාලා විකුණන්න බෑ. නම කියන්න බෑනේ. කෑ ගහන්න බෑනේ මේ යාර රුපියලයි යාර රුපියලයි එහෙම නැත්නම් මේක ගන්න අරක ගන්න කියලා විකුණන්න පොලේ දාන්න හම්බ වෙන්නේ නැහැ නිවන. මොකද ඒකට නමක් කියා ගන්න බෑ. ඒ නිසා අපි ඒක දෙයක් නෙවෙයි ඒක අකිංචනයක් වඩපත් වෙලා කියනවා. නමුත් එතන විතරමයි ඒ චිත්තක්ෂණයේදී පමණයි ඒ යෝගාචරය Tamanට මෛත්‍රී කරගන්න. එහෙම නැත්නම් ධාරතයක් ඇති නොකර ගන්න. Taman taman අනුකම්පා කරගන්න චිත්තක්ෂණයකට යන්න. නමුත් ඒකේ සාමාන්‍ය ලෝකයේ වටිනාකමක් දෙන්න දන්නේ මොකද අපේ සංඥාව ඒකාන්තයෙන්ම අර ගොරෝසු සංඥාට දූපේක. ඒ නිසා සංඥා ගෙවන් කිරීමෙන් ලැබෙනේ සාන්තිය දන්නේ නැති නිසා සරුවචනාංශේ මේක සාපේක්ෂව ගෙනලා පෙන්නලා කියනවා මේ විදිහට ඒවම් ප්‍රතිපන්නස්සේ තබ් බහුල වේරෙනවා. මේ විදිහට පිළිපන්නා වූ කෙනාට ඒ බහුලීගතම කරමින් ඉන්න කෙනාට ආයතනේ චිත්තම් පසීදති. මෙන්න මේව සංඥා ගෙවම් කරමු කියා ගන්න බැරි නොදැනෙන තනක් තියනවා කියලා එකේ පහදිනවා. බය වෙනව නෙවෙයි. අකරතැබ්බයක් කියලා සලකනවා නෙවෙයි. සීලය කරනවා කියලා හිතනවා නෙවෙයි. භාවනා කරලා කියලා හිතනවා නෙවෙයි. ඒකට පහදිනවා. එතකොටම ඒක ප්‍රඥාවෙන් විනිවිදින්න පුළුවන් වෙනවා. එවැනි කෙනෙක් ජීවිතේ මේ ජීවිතේ එහෙම කරගත්ත කෙනෙක් කායස ભેද පරම්මරණ ථානමේතං විජ්ජති කියලා බුදුදහම සඳහන් කරනවා. මේ ආත්මේ මැරලා ගියත් ඊගාව ආත්මයටත් යාට ලැබිච්ච ඒ අභ්‍යාසය, ඒ ආධ්‍යාශය, ඒ පරිචය එහා ආත්මයට යනකම් ගෙනියන්න පුළුවන්. ඒක නිසා ආනන්ද සප්පායේදී ආකින්චඤ්ඤායතනයේ සම්බන්ධ කරගෙනම දෙවෙනි නොසැලෙන සපක් බුදුජානන්සේ දේශනා කරනවා ඒ දෙවෙනි සැප විස්තර කරාට පස්සේ තමයි මේ අවස්ථාවේ තමයි යෝගාවචරයේ අරණ්‍යගත වීමක් ශුක්ක මූලගත වීමක් ශූන්‍යාකාරගත වීම නැත්නම් පරිසරය සකස් කර ගැනීමක් පිළිබඳව එයාට තේරෙන්නේ ඇයි මේට මේ අරණ්‍යයක් ඕන වෙන්නේ ඇයි මේක සඳහා රුක්ක මූලයක් ඕන වෙන්නේ ඇයි මේක සඳහා ශූන්‍යාකාරයක් ඕන වෙන්නේ කියලා වැටහෙන්නේ එතෙන් දෙනකන් ඉතින් එතෙන් ඕන සෑහෙන ගමනක් ගිහලා ඒ නිසා ආරම්භයේදී අරණ්‍යගත නොවුනට ප්‍රශ්නයක් නැහැ රුක්ක මූලගත නොවුනට ප්‍රශ්නයක් නැහැ ශූන්‍යාකාරගත නොවුනට ප්‍රශ්නයක් නෑ. පැවිදි නොවුනට ප්‍රශ්නයක් නෑ. මේ ටික ඒ මට්ටමේ ඉඳන් කරත හැකි. නමුත් කරගෙන කරගෙන යනකොට ගහේ gediye ඉදුණාට පස්සේ ගහ අකමැති වුණත් gediye වැටෙනවා. ඊට කලින් කන්න ගියොත් ඒකට කියන්නේ අමුඹ කනවයි කියලා. ඉදුණාට පස්සේ හරිය රසයි. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ මනසට පැවිදිද, උපවිදිද, ඥානොද, පිරිමිද, හරිද, වැරදිද, පින්ද, පවුද, ධාර්මිකද, අධාර්මිකයේ සේරම සංඥාවල් පැත්තකට ගියාට පස්සේ හම්බෙන මේ හිස්තන එදිනදා ජීවිතේන හරිම තුච්චයි. එදිනදා ජීවිතේ හරිම ශූන්‍යයි. එදිනදා ජීවිතේ බලනකොට රිත. එදිනදා ජීවිතේ බලනකොට අනාත්මයි. එදිනදා ජීවිතේ පැත්තකට ඒකට පරතෝ Tamanට අයිති නැහැ. ඒ නිසා අනාත්ම ලක්ෂණේ පුත්කලයා එතකොට මේ Taman අත්දකින චිත්තක්ෂණේ තියෙන තුච්ඡතාවේ, රිත්තතාවේ, ශුන්්‍යතාවේ, අනාත්මතාවේ, පරතාවේ කියලා අසාකාරයකට වටා ගන්න. එතෙන්ට එනකන් අපි මේක අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං අනත්තං අනත්තං කියලා කිව්වට ඉගෙන් කිසිසේත්ම වැටහිමක් එන්නේ මේ தત્ත්වයේ අත්දකින්න තේ. අත්දැකකට පස්සේ ඕක නම් කියන්න ඕනකමකුත් නැහැ. මේක ප්‍රകൃතියම තුච්ච රිට අනත්තයි. ශූන්‍යයි. පරතෝ. ආන ඒක උනාට පස්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ඒ සම්බන්ධතාවය තේරෙන පටන් අර ගන්නවා මේ ඉන්ජන කම්පන චංචල දුරු වෙන්න දුරු වෙන්න ඒකේ තියෙන පෙරලෙන සුළු ගතිය නැති වෙන්න පටන් ගන්නවා. පෙරලෙන කම්පන වෙන විපරණාවට පත් වෙන දෙයක් වෙනවා. ඒක සියල්ලම ඉන්ජන කම්පන වලට සැලීමට ලක් වෙනවා. ඒක ගිවං කරන ගිවං කරන යන తত্ত্বය අනිශ්චිතස්ස චලිතං නත්ති කියලා බුදුහාම සඳහන් කරනවා. නිශ්චිතස්ස චලිතං කාමයට හේතුනොත් කාම චලිතේනවා. රූපෙට හේතුනොත් රූප චලිත වෙනවා. කාම සංඥාවට හේතුනොත් කාම සංඥා චලිත වෙනවා. රූප සංඥාවට හේතුනොත් රූප සංඥා චලිත වෙනවා. එක එක ගෙවම් කරපුවා නිශ්චිතත චලිතං අනිශ්චිතත චලිතං නැත්. එයාට චලනයක් නැහැ. චලිතං අසති පස්සද්ද. එතකොට ආනන්ද සප්පයි පස්සද්ධිය එළඹ මේ නිශ්චල කම්ප නිසල ගතිය වැටෙන්න පටන් ගන්නවා. පස්සද්ධිය සති නැති නැහොතියාට ආය කාටක නතු වෙන්න ඕන කමන්නේ. මට කාටවත් ඡන්ද දෙන්න ඕන කමක්වත් අරකට හේතු වෙන්නේ මේකට හේතු වන නැති ආසති ආගතිගති නොහිත. ඒකට යෑමක් සාහේමක් නැහැ. ආගතිගති ආසති නෙවෙයිද නහුරං නෝභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්. ප්‍රශ්න වෙලා තියෙන්නේ භාවනා කරන මෙතෙන්ට නොයනව නෙවෙයි ඒක අකර්තව්‍යයක් වශයෙන් සලකනවා. එදින එන පාර මතක නැහැ. මතු උනාට පස්සේ ඒක වචිනාදයක් විදියට දන්නේ. ඒකට කෙනහනවා ඒකට බය වෙනවා ඉතින් ඒ නිසා ඒක කම්පණයකට චන්ද්‍රට හේතුවක් කරගන්නවා පු탁ජනය ආර්යයන් වහන්සේ දැනගන්න මේක නිශ්චිතයක් තිබිලා මම නිශ්චිතය අයින් වෙලා හේතු වෙන දෙයක් තිබිලා මම හේතු වෙන දේ අයින් කරලා මම අනිශ්චිතේ පිටලා තියෙන්නේ ඒක නිසා මගේ හිත සැලෙන්නේ නැහැ කියලා. අන්න මේ කම්පන චංචල නොවිය යුතු තැන කම්පන චංචල නොවීමට තමයි පශීදති කියන වචනේ පාවිච්චි ලැබිච්ච තෑග්ග බාර ගන්න. තෑග්ග දෙන එක දෙයක්. නමුත් තෑග්ග බාර ගන්න එක ආත්මශම වෙනස් දෙයක්. මේ භාවනා කරන මණ්ඩලයේ කවුරුවක්වත් මේක අත්දකම නැති කෙනෙක් ඇතයි කියලා මං හිතන්නේ. නමුත් තාමත් ඒකට වෛර කරනවා. තාමත් ඒක සැක කරනවා. තාමත් ඒක අකරතැබ්බක් විදිහට සලකනවා. තාමත් ඒක බොරුවලක් විදිහට සලකනවා. ඒ නිසා ඒකට යන්නෙම බීචිකාවකින් යන්නෙම දාඩිය දාලා හීන් දාඩිය දාලා ඒ නිසා ඒකේ සැපයක් තේරෙන්නේ. නමුත් මේක මොන තරම් ලෑස්තියකින් ගිහිල්ලා මේක සාතර වෙන්න වෙයිද කවදා හෝ මේ තුල ස්පාසුවක් ලබන්න මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතන්න මේකයි ශික්ෂණය ලැබපු දෙය කියලා හිතනද ඉතින් ඒකයි කියන්නේ මේ ත්‍යාග දුන්නට බාර ගන්න නැති නිසා අපි වෙහෙස බලන්න නරකයි මේ ප්‍රතිපදාවම කරන්න ඕනේ මේ ਸਰුවචනාංශික ධර්මියම අපි නැවත නැවත අහුම්කම් දෙන්න ඕනේ. ඒකල අපි තර්ක මනසට කවදා හෝ මෙතේ කල්ලා ගන්න බැරි අතක්කාවචර දෙයට බාහිර නොගෙන ඉන්න බැරි තැනට යනකම්. නැවත නැවත දක්වන. ඉස්ලාම දකින්න අවස්ථාවට අපි කියනවා ආශේවනය කියලා. ඊට පස්සේ ඒකම නැවත නැවත පෙන්වීමට කියනවා භාවනා කෘත්‍යය කියලා. ඒක ජීවන රටාවක් බාටපත් කිරීමට කියනවා බහුලීගත කරනවා. නිසා ආශීවිති භාවිති බහුලී කරෝති කිව්වහම අපි මේ තාකල් සංසාරේ යම් කැතපුරුද්දක් අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ ආශීවනේ හරහා භාවනා හරහා බහුලී කත වීම හරහා. අපි මේ කැතපුරුදු ගලවන්නේ ඒ ක්‍රමයටමයි. ඕනි හැබැයික් ගලවන්න පුළුවන්. අපි හැබැයි අනිත් පැත්ත ආශීවනය කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ, බහුලීකත කරන්න ඕනේ. ඉතින් ඒක එතකොට ඒක දැකලා ඒකේ පැහැදිලා ඒකට ගැළපෙන විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න මේ ලෝකෙන් කිසිම සහයෝගයක්වත් සාදු කියන අඩක්වත් නැහැ. මේ ලෝකේ හරියට සාදු කියලා එයි කෙලස් වලට යනවා. ඕන තරම් ඒ පිටිපස්ස බැලගෙන. ඒ නිසා අපිට ජනප්‍රියතාවයේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩෙනවනම් ඒක නිවනෙන් ඈත් වීම. ලාභ සත්කාර සම්මාන සිලෝක නැති වුණත් තමයි තේරෙනවා නම් මේ ආනෙන්ජේ තමන්න තේරෙනවා මේ නොසලින ගතිය තමන්න තේරෙනවා නම් මේ හුද්ධි කලාව විවේකයේ ලිහිච්ඡ ගතිය සහැල්ලු ගතිය ඒකට අත්පල බඳ ගන්න කවුරක්වත් නැහැ විශේෂයෙන්ම කියනවා නම් ওই දන් දෙන වෙලාවේ සෙනඟ හිටියට සිල් ලක්ෂණ තැන්න සෙනඟ නැහැ සිල් ලක්ෂණ තැනක සෙනඟ හිටියක් සමාධි භාවනා කරන්න සෙනඟ නැහැ සමාධි භාවනා කරන තැනක හිටියත් විපස්සනා භාවනා කරන තැනක සෙනඟ නැහැ නිසා යම් තැනක විපස්සනා භාවනා කරන තැනක සෙනග ඉන්නවනම් ඒක භයානක බිම්බෝබ්බයක් කියලා හිතා ගන්න. වෙන්න බෑ. කවදාකවත් වෙන්න බෑ. මේක අනිවාර්යම සුළුතරයක් නෑ. ඒ නිසා ඒ ආනන්ද සප්පාය තේරුම් ගන්නකොට තමයි දැනගන්න ඕනේ මේ දේවල් බහුජන මතයට කවදාවත් යන්නේ නෑ. මේක බහුජන මතය කරන්න හදනවනම් ඒක නිකන් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. ඒ සමේ දෙක කරනකොට කරනකොට තමයි තේරෙයි. තමයි නිකන් කොන් වෙන්නා වාගේ තනි වෙන්නා වාගේ විවේක වෙන්නා වාගේ විශ්‍රාම වෙන්නා වාගේ අන්න ඒ ඇතින පාළුව ඒ ඇතින මුස්පේන්තු ගතිය නැති කරන්නයි මේ සද්ධාදී ධර්ම අපි ලං කරගන්නේ එහෙම නැත්නම් මේ කුසල ඡන්දය ඇති කරගන්න නමුත් හරියට මේකට පැහැදිච්ච දවසේ මේකටයි මම මේ සල්ලි දීලා ජීවිතංගත් දීලා කයත් දීලා මේක දැනගන්නයි ආවකේ දශේ කිසි දෙයක් නැතුව Taman ටිකට එළඹෙන්න පුළුවන් වෙලාව එනකොට ඒ මමයා කියාගත්ත තමනුත් හොදපාලුවට ලක් වෙනවා. ඉන්සා කියනවා කවදා හරි මට ආනන්ද සප්පාය ලැබුණයි කියලා පාටියක් දාන්නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද පාටි දාන එකත් එතකොට කියලා වෙලා ගිහිලි වෙලා සුන්නත්තුළු වෙලා ඉවරයි. එදාට තමයි ආනන්ද සප්පාය ලැබෙන්නේ. ඒ නිසා 84000කට වැඩිය මේ ජීවිතේ මේ බුදුහාමරගේ සාසනේ නිවන් දක්ව ඇත්ත තියෙනවා එක මිනිසෙක්ව පාටියක් දාපු කතාවක් ත්‍රිපිටකේ කොහොක්වත් නැහැ. අනික් මේ ලාමක තුච්ච දේවල් වලට තමයි මේ සේරම ඔය එක එක පාටි සනම්මනන් තියෙනවා. මේකේ මොකක්වත් නැහැ. මේකට යනකොට ඒ කෙලෙස් දිය වෙනකොට එහෙම නැත්නම් ප්‍රපංචකරණේ අයින් වෙනකොට ඒ தත්ත්වය ආબોධ කරන කෙනා එයත් ආයේ ලුණු කැටයක් මුහුදට ගියා වගේ වැලි ඇටයක් වැලිසලාවට ගියා වගේ වතුර බින්දුවක් මුහුදට එකතු වුණා වගේ එකතු වීම තමයි සිදුවෙන්නේ. ඉතින් ඒක වෙච්ච ප්‍රමාණේ සර්වචන් සඳහන් කර තිනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා චින. මහන්නේ මේ ලෝකේ නිවන් ලැබුවූ ආර්යයන් වහන්සේලාගේ ගමන ගංගානංගගේ වැලියට ගානටත් වැඩිය වැඩි. අප්පකා වාලුකා ගංගා වාලු ගංගාගේ තියෙන වාලුකා වල තියෙන වැලියට ගාන ටිකයි මහන්නේ. අනන්තා නිබ්බුතා ජින නිවන් ලැබවූ ජිනයන් වහන්සේලාගේ ගාන ඊට වැඩිය වැඩි. නමුත් මේ පුත්තජන වගේ කෑකොස්සන් ගහන්න නැති නිසා ගාන ගණන් කරන්න කවුරක් ඇත්තෙත් නැහැ කලබගෑනියකුත් නැහැ. ඒ නිසා තමනුත් මේ පැත්තට කිට්ටු වෙනකොට මේ ආනෙන්ජත් එක ආනෙන්ජ සප්පායත් එක ලකුණක් තමයි. ඒ වගේම තමයි මේ කායික වාචික ජීවන රටාව අනු සම්බන්ධයෙන් Tamanට වැටහෙන සදාචාරාත්මක වගකී වගවීම සර්වචනන්දගේ සාසිතින සුවිශේෂී ලක්ෂණයක්. ඒ මනුෂයාගෙන් කවදාකවත් බාහිර සමාජයට හැලහැප්පීමක්වත් ලැබෙන්නේ නැහැ. ඊතල කරන දෙයක් නෙවෙයි ධර්මයේම තියෙන ගතියක්. ඒ නිසා Tamande ඒ දේ වැටහෙන ඒකට අනුයාත වෙන ක්‍රමයකට යන්නයි අපි මේ හැකිතාක් ඒකට යෙදিলা ගත කරනවා. පුළුවන් තරම් අපි සුත්ත මේ වශයෙන්, චින්තා මේ වශයෙන් ඒකට කිට්ටු කරගෙන සාක්ෂි වෙන්න උත්සාහ කරනවා. ඒ අනිර්වචනීය தത്വෙට එහෙම නැත්නම් අතක්කාවචර தത്വෙට ඉතින් අද ධර්ම දේශනාවත් තම තමන්ට ඒ සඳහා ශක්තියක් ධෛර්යයක් ඵලයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා